චුල්ල වේදල්ල සූත්‍රය. දැන් අද පටන් ගන්නෙ මහා වේදල්ල සූත්‍රය. සමහර විට මේ අය දැන් අවුරුදු ගණනකට ඉස්සෙල්ලා ඒක අහලා තිබෙන්න පුළුවන්. නමුත් <clears throat> ඒ ධර්ම කීප වාරයක් අහන අහපු ධර්මයට ඒකේ ඒකේ ගිලාබැස්ම ජීවිතය ඇතුළට ගිලාබැස්ම බව තේරුම් අපට එහෙම කීප වාරයක් හැම එකක්ම දේශනා කරන්න අවස්ථාව හම්බ වෙන්නේ මම කලාතුරකින්. මේ මහා වේදල්න සූත්‍රයේ මහා උසස් පරීක්ෂණයක් අස්සෙන් ආපු විවරණයක්. ඉතින් අර චුල්ල වේදල්ලේ වගේම මේකෙත් ප්‍රශ්න උත්තර තමයි වලින් තමයි ඒ දේශනා සූත්‍රයේ දේශනාවල් විග්‍රහ වෙන්නේ. එතකොට මහා කෝටිතා හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ හම්බෙච්ච වෙලාවක කතා කරපු ඇතිවෙච්ච සංවාදයක්. ඒතකොට ඒ උන්වහන්සේලාගේ හැම වෙලෙම තිබුණේ ඒ ශාසනය එදා ශාසනයට සම්බන්ධ වෙච්ච ඒ සංගරත්නයේ තිබුණේ මේ විද්‍යාව පිළිබඳව අවශ්‍යලා හිතන් කාරණා තේරුම්ගෙන අරගෙන ජීවිතේ පිළිබඳව ගති තීරණය එමගින් ඉතු වීමට ඉඩ හැදී. ඒකයි උන්වහන්සේලා බලාපොරොත්තු වෙන්නේ. මේකේ ස්වභාවය තේරුම් ගන්න උන්වහන්සේලා වීර්ය කරන්නේ ඒ තේරුම විශ්ියේ ලබන්නා වූ අවබෝධය විසින් ජීවිතය පිළිබඳව ගත යුතු තීරණ සංවිධානය කරන සත්‍යයක් ඒක ඇසිතී. ඒකයි උන්වහන්සේලා ඒ තරම්ම උනන්දුවක් උනේ. දැන් අපේ ස්වභාවය එහෙම නෙමෙයි. අපි ලෝකයේ දිහා බලලා ලෝකයේ තියෙන දේවල් එක්ක ජීවිතය පාවිච්චි කිරීමේ තීරණ අපි අරගෙන දඟලන්නේ. ඒකයි මේ අමාරු වෙලා තියෙන්නේ. ඒකට දැන් මේ ප්‍රශ්නේ මුලින්ම ඇහුවේ මොකද්ද? දුප්පඤ්ඤ. දුප්පඤ්ඤ දුප්පඤ්ඤ කියලා වචනයක් පාවිච්චි කරනවා. මේ දුප්පඤ්ඤ කියන වචනේ ක්‍රියා ස්වરૂපය. මොන විදිහේ ක්‍රියා ස්වરૂපයක්ද ඒ දුප්පඤ්ඤ කියන වචනේ තුලින් ඉස්සරහට දෙන්නේ. මොන විදිහේ ක්‍රියා ස්වરૂපයක්ද මොන විදිහේ தත්වයක්ද ඒකෙන් ලෝකෙට මිනිසාට හඳුන්වන්නේ. දැන් දුප්පඤ්ඤ කියලා කිව්වේ ප්‍රඥාවෙන් දුර්වල වීම. ඒ ප්‍රඥාවෙන් දුර්වලකම ගැන මම පළවෙනිම පැහැදිලි. ඒතකොට දැන් මිනිසා ළඟ සත්‍යය ළඟ කිව්වහම පොදුයි කාටත් හරි. නමුත් එයින් මිනිසා ළඟ මේ බලමින්ම තියෙන දුප්පඤ්ඤ භාවයයි. ඒතකොට දුප්පඤ්ඤ භාවයේ උඩින්දගෙන තමයි මේ සසර ගමන ඉස්සරහට තල්ලු වෙලා. ඒතකොට සසර ගමන ඉස්සරහට තල්ලු වීමට අවශ්‍ය රුකුල කාම ධාතුවේ පවතී. කාන්දමේ. ඒක වර්ධනය වීමට අප විසින් අප ළඟ තියෙන දුප්පඤ්ඤ භාවය උපකාර වෙනවා. ඒකට සරියුත් සාමුදුරු දුන්න පිළිතුර මොකද්ද? නප්පජානාති නප්පජානාති කියන දුප්පඤ්ඤේකේ යන වචනේ දෙන ස්වરૂපය නැත්නම් ඒ අර්ථ සම්පත්තිය නප්පජානාති. නප්පජානාති කියලා කිව්වේ පැහැදිලිව දන්නේ නැහැ. පැහැදිලිව පේන්නේ නැහැ. දැන් අපි පාවිච්චි කරනවා මෝහය කියලා වචනය. ඒ මෝහය කියලා කියන්නේ යමක යථා තත්ත්වය නැත්නම් ඒක තියෙන්නේ මොනවද කියලා හොඳට පේන්නේ නැහැ හරියට අන්ධ පුජ්‍යලයක් යම්තම් එළිය විතරක් පේන පුජ්‍යලෙක් කොයි එක දිහා බැලුවත් ඒකේ தත්ත්වය වැටහෙන්නේ නැතෝ වගේ අපේ සිතට මේ ලෝකේ කොයි දේ දිහා බැලුවත් ඒකේ නියම தත්ත්වය අපිට වැටෙන අපිට පේන්නේ නැහැ වැටහෙන්නේ නැහැ ඒ නියම தත්ත්වය කිව්වේ මොකද්ද මේ ඉන්නේ අපි කතා කරන නියම தත්ත්වය ඒක ඇසුරෙන් ඒ අපිට හමු වෙන සියලු දේ ඇසුරෙන් අපට යහපතක් වෙන්න අපට හොඳක් වෙන විදිහට හඳුනා ගැනීමට අපේ ළඟ පුළුවන් කාර්කම නැහැ. ඒකට කිව්ව දුප්පඤ්ඤ කියලා නප්පජානාති කියලා පැහැදිලිව පෙනීම නැහැ කිව්වා. ඒකට පැහැදිලිව පෙනීම නැත්තේ නැති පුද්ගලයාගේ මොකද්ද පැහැදිලිව නොපෙනී. ලෝකේ තියෙන දේ ඇත්තක්. ඇත්තක් පැහැදිලිව පේන්නේ ඒක නිසා යාට ඒක ඒක අඳුර වෙන. අද්ද දුක්ඛය පැහැදිලි නැහැ. සමුදය දුකක් ඇතිවීම. ඒකට මේ දුක්ඛ සමුදය කියලා කතා කරනකොට ඔය කතා කරන්නේ චතුරාර්ය සත්‍යයි කියලා නිකන් මේක එවෙලෙම ඉවරයි. නැහැ එහෙම ඉවර කරන්න පුළුවන් වචනයක් නෙවෙයි දුක්ඛ කියන શબ્ද. ඒක මහා <coughs> ක්‍රියා පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතියේම ඔක්කොම සම්පින්දනය කියලා දුක්ඛ શબ્දේ දීලා තියෙනවා. ඒ පද්ධතියක් කිව්වහම <coughs> අපේ ඇසට යමක් දර්ශනය වෙනකොට ඒ දර්ශනය වෙන්නේ මොන හේතුව නිසාද කිව්වොත් මොකද මේ දර්ශනයට උපකාර වෙන්නේ දුක්ඛයයි මේ දර්ශනයට උපකාර වෙන්නේ එච්චර අපි දුක්ඛය කියලා කිව්වේ කොතන හරි සිදෙනවා නම් ඒක දුක්ඛයි. මේ දුක්ඛ කියලා කතා කරන්නේ ඒක නෙමෙයි මේ විද්‍යාත්මක ක්‍රියා ස්වરૂපයක්. දැන් ඒකට <clears throat> ඒකට සාක්ෂි ඉදිරිපත් කරනවා නම් දැන් ආලෝකයක් ඇහැ කරා ගමන් කරන්නේ තරංගයක උපකාරයි. ඒ ආලෝකය වස්තු හැඩය අරගෙන තරංගය සකස් වෙලා එනවා කියන්නේ ඒ එකින් එකට එකින් එකට ඒ අතරතුර තියෙන නිමිත්තත් ඉන්ද්‍රියත් අතරතුර තියෙන අර පරමාණු එක එක අතට දෙල්ලි දෙල්ලි වෙනස් වෙවි එන ගමනක් මේ තරංගය කියන්නේ. හැබැයි එතනින් මුකුත් මෙහාට එන්නේ නැහැ. ඒ අතරේ තියෙන සියලු පරමාණු වෙනස් කර කර ඇවිල්ලා එළිය දෙමින් ඇවිල්ලායි ඇහැට ඒක දෙන්නේ. ඒකට යම්කිසි සිද්ධියක යම්කිසි ඒ දර්ශනයක ඒ දර්ශන කෘත්‍ය කිරීමට උපකාර වෙන ක්‍රියාවක් එතන තියෙනවා දුක්ඛ කියන එක. එතකොට ඒ <clears throat> ක්‍රියාව නැත්නම් ඒ සිද්ධිය ආශිතව අපි දකිනවා කියන්නේ. දකින්නේ කියන්නේ ඒ <clears throat> සම්බන්ධය ආලෝක සම්බන්ධයේ තරංගමාර්ගයෙන් සම්බන්ධ වෙලා අපේ ඇහැ ඒ ගානට දුක්ඛ දුසලෙන් නොරපේන්නේ නැත්තම් පේන්නේ. දුසලෙන්නේ ඇහි ඒ වෙලාවට තිබෙන එක්තරා පරමාණු තත්ත්වයක් පිච්චය. ඒ පිච්චෙන පමණට නැති වෙන පමණට පුපුරන පමණට ඒ පුපුරන ආකාරයෙන් වස්තුවේ හැඩය සංවිධානයට වෙනවා. ඒ පුපුරන අවස්ථාව තමයි ඔය රූප වේදනා සංඥා සංකාර කියලා විඥාන කියලා වචන පහක් කෙරු යෙදුනේ ඔතනයි ආරම්භය. ඒකට එතනත් ඒ දුක්ඛයක්. ඒකට ඒ දුක්ඛය උදි මේ වෙනස් වෙනවනම අර ඒ දුක්ඛය විසින් නිර්මිත කරන නිෂ්පාදනය කරන ඊළඟ අයිතිවාසිකම් තමයි අර කියේ වේදනා සංඥා සංකාර විඥාන කියලා හතරක් වෙන්නේ ඔය වෙනස් වීම මත රූපණය මත සිදුවෙන අනිත් පසුපස යන අනිසිද්ධි. ඒතකොට දැන් අපිට දුක්ඛේ ගුණා සිදුමක් මතක් වෙලා ඕවා තමයි දුක් කියලා කියවුවාම අරව කොහොම අයින් වෙලා. එතකොට අපි නිකමට හිතමු මේ <clears throat> සිද්ධිය ගැන අපට සිතනවා නම් නිරතුරුව අපට අර ජීවිතයේ තියෙන අයත් නැතිකම මේ පෙන්නනවා බලනවා කියන්නේ මේ එක්තරා සම්බන්ධතාවකේ ක්‍රියාකාරීත්වයක් මතුවෙන අවස්ථාවක් විතරයි. අපි බලනවා නෙවෙයි. පෙනෙනවා. පෙනෙනවා කියන සිද්ධියක මේ ආකාරයේ සිද්ධ වෙන ඉතින් කෝ සමායි කියලා අයිතිවාසිකම කියන දෙයක් නැති බව <clears throat> ඔය පදනම උඩ ඔය වැටහිම උඩ හැදෙනවා. ඒක නිසා මිනිහාගේ අර දැඟීම් ස්වરૂප ගල්වන්නේ ඒ අවබෝධයේ උපකාරයි. එතකොට ඒක පිළිබඳව නොදන්නාකම. දැන් කරන්නේ මොකද්ද? කෙටි තීරණයකට බලලා වහිනවා අපි මම බලනවා මම බලනවා කියන එක නිසා මම කියන වස්තුව මමයි කියන වස්තුව රඳවාගෙන බැලීමේ කෘත්‍ය නිරන්තරයෙන් කරන්නේ Tamanට ඇති වෙනකම් බලන්න. මාව ආරක්ෂා කරන්න සෑහෙන උත්සාහයක් යොදන්න. ඒ මොහොතේද අර බැලීමේ කෘත්‍ය තමා කරනවා කියන හැඟීම උඩ ගත්ත තීරණය මතයි ඒ <coughs> පැත්තට බර වෙන්නේ. ඉතින් මේ මිනිස්යාට සෑහෙන වැඩ ගොඩක් තියෙනවා. ඒ වගේම ඉමක් කොනක් නැති හිඳුම් වලට <coughs> ඒ වැඩ අස්සෙන් එයාව හිර වෙනවා. අහු වෙනවා. බැඳෙනවා. ඔය නප්පජානාති කියව පදයක් එක්ක සම්බන්ධ වෙන දුක්ඛ කොටසේ තියෙන නොදන්නාකම ඕකයි. පැහැදිලි නෑ ඒක. ඊළඟට එවැනි සිද්ධියක් එවැනි දුක්ඛයක් එවැනි දුක්ඛයක් සංවිධාන කිරීමට උපකාරවන සමුදේ එකට උපකාරවන ආරක්ෂක සහය නැත්තම් උදව් තණ්හාවයි කියලා ඒ තණ්හාවේ කිය මොකද්ද? අපි කියනවා මේ ඕනකම. ඕනකම කිව්වේ අර එතන මූල හේතුව තියෙන්නේ කාන්දමයි. කාන්දමේ ක්‍රියාකාරීත්වය තණ්හාව කියලා කියනවා. කාන්දම කාමේ ඒ කාමේ තමයි කාන්දම කාන්දම තමයි කාමයේ කියලා කිව්වේ. ඒ තණ්හාව කියන්නේ කාමයේ ක්‍රියා කාන්දමේ ක්‍රියාකාරී. කාන්දම ඉස්සරහට වැඩට වැටිච්ච හැටි ඒකට කියන තණ්හා කියලා. තණ්හා කියන්නේ යොමු වීම. යොමු වීමේ කිව්වේ ඊට ගැළපෙන එක එක්ක යොමු වීම. ඒතර දැන් මෙතන ඔය දුක්ඛය උනේ මොකෙන්ද? මුළු ලෝක ධාතුවේම ඔය තරංග, ඒ ආලෝක තරංග, ශබ්ද ඒ ඔක්කොම වැඩ කරන්නේ මොක උදද? අර කාන්දම් ශක්තියෙන්ද? ඒ කාන්දම් ශක්තිය නැත්තම් ඔය එකක්වත් වැඩ කරන්නේ ඔක්කොම නැවතිලා. තෙල් නැති වෙච්චාම එන්ජින් නවතිනවා වගේ. ඒකවල ඒ කාන්දමේ මූල හේතුව අර දුක්ඛය සියලු එක එක ආකාරයෙන් වෙනස් වෙවි නිර්මාණ ඇති කරන්න කාන්දම තමයි උපකාර කරන්නේ. කාමයේ තමයි උපකාර. ඒතර ඊ කපි <coughs> දන්නේ නැහැ අපේ ළඟ අපට අයිති නැති. අපේකම වීසු කරලා ගන්න අස් කරන වෙන බලයක් බව මේ කියන කාමයේ කාම. අපේකම ඉතින් අපි අරන් තියෙන්නේ නිකන් නිකන් ණයට ගත්තා අනුන්ගේ ඉඩම් වලට හිමිකම් කියනවා වගේ වැඩක්. ඒ අපේ ළඟ දැන් තියෙන්නේ. ඕකයි නප්පජානාති කියන්නේ. ඒ අපි මේ කරන ක්‍රියාවල් වල ඔක්කොම අයිති ඒ කාමයට බව නොදන්නා එක අපේ නොදන්නා. පැහැදිලි නෑ. එතකොට ඒ උඩ තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ ලැබෙන අයිතිවාසිකම් වලින් තමාගේ නොදන්නාකම් උඩ කරන ක්‍රියාවල් වලින් තමා ලබන වින්දන කටුක වින්දන වලින් බේරුමක් ලැබීමට කල යුත්තේ කුමක්ද කියා එහෙම බේරුමක් ලබන්න පුළුවන්ද කියා ඒක මූලිකයි එහෙම බේරුමක් ලබන්න පුළුවන්ද කියා නොදන්නාකම නප්පයාන කද්ද නිරෝධි අපි කවදාවත් හිතන්නේ නැහැ මේ සිද්ධීන් වලින් අපිට බේරෙන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් නිවන් දැකීම ගැන අපි කතා කරනවා. ඒකත් එක දවසක කරන වැඩක් ගැන කතා කරන්නේ අපි. මේක හරියට දන්නවා නම් ඒ පුද්ගලයා ඒ එක දවසක ලැබෙන නිවනක් ගැන කවදාවත් කතා කරන්නේ මේක දන්නවා ඒ නොදන්නා කම කොයිතරම් දුරට ගිහිල්ලාද කිව්වොත් එක දවසක නිවන් දකින්න එකක් ගැන කතා කරන්නේ ඒ මොකද මේක බේරුම ගැන දන්නේ නැහැ. ඒ ඒ වෙලාවට බේරෙන්න ඕන බව. මේ නිදෙන්න ඕන බව. ආ දන්නේ නැති නිසා ඔක්කොම කරලා නොදන්නාකමේ සම්පින්දණය වශයෙන් අහවල් දවසට නිවන් දකින්න. කවුද? චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා. අන්න ඒක නිසා මාර්ගයත් ඒකට ඒ අවස්ථාවේදී බේරෙන මාර්ගත් තේන්නේ. එතකොට දුප්පඤ්ඤ කියන පදනම උඩ තමයි මේ ලෝක ධාතු ඔක්කොම ඉන්නේ. ඉස්සරහට ගන්න ඕනේ මිනිස් වර්ගයයි. ඉතින් ඒ අය ගැන කියනකොට නිත්‍යයික ඔක්කොම අහුවෙලා ඔක්කොම ඉන්නේ. ඒකට ඒ අස්සෙන් මේක කොහොමද ඉස්සරහට මේ දැනීම කියන එක එන්නේ? ඒකට දැන් ඒ නප්පජානාති කියන පදය අස්සෙන් දෙන හැඟීම තමයි ඔය කෙටියෙන් අපි විස්තර කළේ. ඊළඟට කොටස හඳුරහනවා පඤ්ඤවා පඤ්ඤවා කියලා පඤ්ඤවා පඤ්ඤවා කියලා වචනයක් පාවිච්චි නැහැ මේ බෞද්ධ දර්ශනේ. ඒකේ පඤ්ඤවා කියන වචනෙන් දෙන අර්ථ ස්වરૂපේ මොකක්ද? පජානාති පජානාති. අන්න දැන් දුප්පඤ්ඤ පඤ්ඤ කියන ප්‍රඥාව නැතිකම ප්‍රඥාව තියෙනවා. කියන මේ දෙක එක පුට් වෙනකොට අපි ගැන හැම සිතා ගන්න අපිට පහසුවෙන් පුළුවන් වෙනවා. ඒකට මෙතන පජානාති පජානාති කියලා කිව්වේ මෙතන පජානාති පජානාති නප්පජානාති නප්පජානාති කියලා පද දෙක දෙක සරියුත් සාමුදුරු පාවිච්චි මේ නිකම්ම අර කටේ බුරුල්කම තිබිච්ච හින්දා නෙමෙයි ඒකෙත් ඒකමත් තියෙනවා ඒ පජානාති පජානාති පැහැදිලිව දන්නවා පැහැදිලිව දන්නවා කියලා දෙකක් ආයම ඇයි පජානාති කියන්නේ ඉවරයි. නෑ ඒ මොකද? යා යමක් ඒ දැනට වර්තමානයේ පවතින ඒ தত্ত্বය එයාගේ தত্ত্বය එයාට ලැබිච්ච අයිතිවාසිකම ගැන හොඳ පැහැදිලි දැනීමක් තියෙන අතර එයා දැන් ඒ පැහැදිලි දැනීම යාළඟ තියෙනවා ඒක තේරෙන්න අහන්න ඕන දැනීම තියෙනවා ඊළඟට ඒ දැනීම උඩ ඊළඟ එකක් මේ විදිහම පැහැදිලි තත්වයකට සංවිධාන වෙනවාය මේ උඩ නිසා කියලා මේ මේ හේතුන් නිසා කියලා දැන ගැනීම පැති දෙකකින් පෙන්න ඕනේ ආට. දැනුත් හොඳයි ඉස්සරහට. දැනුත් හොඳයි ඉස්සරහට තමයි කියන්නේ ඉස්සරහ පේන්නේ නැහැ. නමුත් මේ දැනට මේ කාරණේ වැටහිලා ඒට අනුව මගේ හිත යොදන හැටියට දැනට මගේ හිත යෙදලා තියෙන ක්‍රමයේ හැටියට මින් ඉදිරියට මේක වෙනස් වෙලා යන්නේ නැහැ. ඒ මොකද්ද? ඒක අර අපි නොසිතන රහසක් ශරීර සාමුදුර අවුස්සල යටින් මතකොල්ල පෙන්නනවා. මොකද්ද දැන් අපි කියමු අර <clears throat> දර්ශනයක් ඇතිච්ච වෙලාවෙම එයාට ඒ දර්ශනය පිළිබඳව යථා තත්ත්වයේ මේ දර්ශනය හම්බුනේ මේ විදිය ආලෝකයේ වස්තුවට වැටලා එතනින් පරාවර්ත වෙලා තරංග ඒ තරංග ඇවිල්ලා මගේ ඇහි ස්පර්ශයලා ඇහි තිබෙන අණු ඔක්කොම ඒ තත්ත්ව පිච්චිලා මේ ආකාරයෙන් වේදනාව මතුවලා ඒ වේදනාවන සීමාව වෙන්ගලා ඒකෙන් කාම්දන් හැදිලා හදවතට ගමන් කරලයි මේ හිතක් පහළ වෙලා මේක ආවේ කියලා එයාට හිතුණොත් ඒත් දැන් එයා ඒ දුක්ඛ කියන පදය උඩ සිදුවෙන සිද්ධීන් ඔක්කොම දැන් එයා කල්පනා කළා. එයා දන්නවා මේ ඔක්කොම කාන්දම් බලෙන් සිද්ධ වෙන ඒවා කියලා දන්නවා එයා. ඒකට මෙතන අර <clears throat> පජානාති කියන දෙකක් කියේ මොකද? ඒ ඒ අවබෝධයේ උඩ ඒ අවබෝධයේ අවස්ථාවේ ලබන අතර ඔහුගේ අවබෝධයට අනුව පෙරලිය යුතු චිත්ත ස්වરૂපය. ඒ අවබෝධය මත සිත සකස් යුතු ආකාරයට සකසෙන්න ඕනේ. තේරුණාද? තේරුණා. ඒ වෙලාවේදී වැටහීම උඩ මේක බේරෙන්න පුළුවන් එකක්. දැන් එයාට දුක්ඛ පේනවා ඒක හේතුව සමුදය වුණා. ඒ වැටුණා. වැටහිච්ච හැටි යාට ඊළඟට වැටෙන්නේ මේක බේරෙන්න ඕනේ. බේරීම බැරෙන්න පුළුවන් එකක් මේ. ඇයි කොහොමද? ඒකත් එක්ක මේ බැඳීමයි මේකෙන් කරන්නේ බැඳීමට හේතු කඩනකොට ඒවා පාවිච්චි නොකරනකොට කඩනකොට කියන්නේ ඒවාට පාවිච්චි ඉද නොදෙනකොට මේ බැඳීම හිතෙන්නේ නැහැ. ඒක නිසා එන්න එන්න මේක අඩු වෙනවා කියලා එයාගේ හිතට වැටිච්ච හැටි එයා හිතට වැටිච්ච හැටි එයාගේ හිතේ ඇති වෙනවා ප්‍රසද්ධන කම නිසා උද්‍යෝගයක් එසේ නැත්නම් මෝදන ගතිය සතුට වෙන ගතියක් එයා ඒකට කුල්මත් වෙනවා. ඒ ආගේ වැටහීම ගැන එයා කුල්මත් වෙනවා. ඒ ඒ කුල්මත් වෙන යා කියන්නේ හරියට හරි. මට දැන් තේරෙනවා. කියලා ගත්ත හැටි ඊළඟ සිතුවිල්ලට ඒක එන්නේ නැහැ මේ කුල්මත් ගතිය ඊළඟට වැඩ කරන්නේ. තේරෙනවද? ඈ? ඒ කුල්පත් ගතිය නැතුව පජානාති ඊළඟට පජානාති වෙන්න ඕන. මොකද්ද? මේකම පේන්න ඕනේ ඒ ගමන. එතකොට දැන් මේ කරන්නේ කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන එක එනවත් එක්කම මිනිහගේ අර පරීක්ෂණ බුද්ධිය කියන එක හොඳට මුහුදු වෙන්න ඕන. දැන් ඒ ගැන දඟලන්න නෙමෙයි තියෙන්නේ මේ වැඩේ කරන්න විතරයි තියෙන්නේ ඔන්න දැන් මේකයි මෙතනින් සිද්ධ වෙන්නේ මේක නැති කරන්න මේකත් එක්ක බැඳීම නැතුව බැඳෙන්නේ හොඳයි කියවත් බැඳෙනවා නරකයි කියවත් බැඳෙනවා ඒක නිසා හොඳ නරක දෙක නෙමෙයි මෙතන තියෙන්නේ සිද්ධියක ඵලයක් මතුවෙනවා ඵලය දෙස බලමින් ඒ ඵලය අස් ඒ නරක ඒ ඵලය Tamanta හිත කර නිසා ඒකේ අසීමන වමනා කරන පදනමට සිත වැඩ කරන්න ඒ ආකාරයට සිත සිත වැඩ කිරීම හැර මෙතන තවත් එක ඒක ආස්ත සන්තෝෂ වුණොත් දැන් බඩකින්නේ ඉන්න මිනිහෙකුට තේරෙන්න බඩකින්නේ ඉන්න මිනිහෙකුට වත් විගානක් ආපු හම්බ වෙච්චාම බත් විගානක් හම්බුණා කියලා උඩ ගන්නොත් ඒ මිනිහයි බත් ටික බීම බත් කාලා බත් ගන්න හම්බෙන්නේ නැහැ ඇයි මේක උඩ ගන්නනේ බත් ටික හම්බෙච්චා ඉතින් කොහොමද බච්චන්නේ ඊළඟට තවත් දිගටම බඩගින්නේ? අන්න ඒ වගේ වැඩක් මේ කියන්නේ මෙතන. ඈ තේරුණාද? ආ. ඒ වගේ එකක් කියන්නේ. අවබෝධය ලැබෙනකොට මිනිහ මුලාව මේ ඒ මුලාව එනවා. ඒ මුලාව නිසා මේක හරියට පල ගන්න බෑ. ඒක නිසා පජානාති පජාන. මෙතනක් දන්නවා එතනක් දන්නවා. දෙකක් දන්නවා එයා. මොකද? අවබෝධය හරියට කරගන්න ඕන බවක් දන්නවා. වැටහිච්ච අවබෝධය පාවිච්චි කළ යුතු පිළිවෙලක් ගන්න. අර මිනිහා දැනගත්තා නම් උඩ පැන්න බට්ටි කරනවා බඩගින්න ඉවරයි කියලා එන්නේ සද්දනුත් හිමීට හයියෙන් අල්ලන් ගිහලා කොහේ හරි දිවෙන්නගෙන. මිනිහාට කණ එකයි තියෙන්නේ. අන්න ඔය පජානාති කී පජානාති කියලා දෙකක් පාවිච්චි කළා. නැත්තම් මේක කයි සාමුදුරු නිකන් කම්මැලිකමට කියන්නේ නෑ ඒ ඔක්කොම. එක වචනයක් දෙත්ත දාන්න හේතුවක් නැතු. ඒකයි දැනීමේ තියෙන වැරදිකම. ඉතින් ඒ නීතිය උඩ පඤ්ඤවා කියන පදයේ ඇස්සේ මේ කියන අවබෝධය මේ කියන සිද්ධිය කරනකොට එයාට හරියට අර හඳහනක් බලන්නවා. දැන් හඳහන බලන්න මිනිහට දුන්නත් පස්සේ මිනිහා <clears throat> ගහේ පිටලා තියෙන තැන් ඒ අනුවක්‍ර වෙන හැටි ඒව ඔක්කොම බලනවා මිසක් ඒ හඳහන් කාර්යයට මේක කොච්චර මාර්ග බාධක ඒ රාශිය කොච්චර තිබුණත් නෑ ගානක් නෑ. මොකද අනුන්ගේ හදාගන්න මේ බලන්න. මේ කොච්චර බාධක තිබුණාම මේ අන්නේ වගේ ප්‍රතිපත්ති මාලා ප්‍රතිපත්තිය ගෙනියන්න ඕන වෙනස් යතාමිනා. ඒකේ අවශ්‍ය ක්‍රියාව ගෙනියන්න ඕන මේක අනුග්‍රහය. මගේ වැඩක් මෙතන නෑ. යම් යම් කිසිවක කැටි කරුවා. ඒ කරුවාවෙන් මතුවෙන මේවයක එතනින් පීඩාවක් මතු ඒ පීඩාවට අයිතිවාසිකම් කියන්නේ කියලා මේ ඍජනවා කියන්නේ. පීඩාව සිද්ධ වෙන්න අරිනවා නම් මුකුත් සිද්ධිල්ලක් නෑ. රහතන් වහන්සේලාට ඍජෙන්නේ නැtei කිය ඕකයි. ජීවිතෙන් අතර ඉන්නවා. ඉන්නවා මැරෙලා නෑ. උන්වහන්සේ කකුල කපන. ඔක අර යන ඕන්නම් කියලා කියන්න පුළුවන්. අර එක ධානයට සමවැදිච්ච හාමුදුරු කෙනෙක් රහත් වෙන්න ඉස්සෙල්ල. උන්වහන්සේ හොරු මරන්න ආපු වෙලාවේ එළියටකම් පොඩ්ඩක්වත් නිවාඩු දෙන්න කිව්වා. බෑ අපි දන්නේ නැහැ කොහොම වෙයිද කියලා තමයි පැනලා යන්න පුළුවන්. ඉතින් ගේනවා මං කකුල් දෙක කඩා ගන්න. ගලක් ගෙන්න ගෙන්න වෙනවා. දහපියව් තමයි දෙකටම ගනිස් දෙකට ගැහුවා. ගැහුවා කකුල් ගන්න දැන් කියන පේනවනේ දැන් දුවන්න බෑනේ මට. ඒක මොකද්ද? සාක්කිය. ඒක ඒ කියන්නේ අපේ අපේට හඳි කැඩුවා. කඩලා භාවනා කරලා පිළිවෙලකට රහත් වුණා. ඍජනවා නවකලයට. ඍජනවා නම් අනේ අම්මේ මේ මිනිස්සුන්ට හෙන හද ගහන්න කරපු වැඩේ කියලා හිතන් ඈ භාවනා ඉවරයි. ඒ මොකද මගේ කියා හිටපු නිසා. ඒ අවස්ථාව වෙනකොට ඒ උත්තරයා මට අයිති මොකුත් නෑ. කියලා ඒකත් ඒ කකුල එක තිබිච්ච බැඳීමයි වුණා. හිතෙන්නේ නෑ. මොකද ඒ ගානට මෙතන වැඩ කරන්නේ. ඒ කියන්නේ මේ හිතෙන්නේ කියන්නේ කකුලෙන් තුවාලයක් වුණාම ඒක යම්කිසි විකෘති ක්‍රියාවක් පටන් ගන්නවා පරමාණු වල. ඒකෙන් නිෂ්පාද මතක කරනවා රත් වීමක්. ඒ රත් වීම වෙතෙන්ද ගන්න. අරගෙන මේක ගානට මේක වැඩ කරනකොට එතන තියෙන රත් වීම එතනත් වැඩ කරනවා නැති දෙනවා. මේ රත් වීම එතන වැඩි. ඒතර මගේ නෙමෙයි කකුල ලෝකේ කකුලක්. කියලා අයින් කරනන්ට තරම ඒ මානසික මට්ටම එයාගේ පුළුවන්කාරකම තිබිච්ච නිසා කකුල පැත්තක දාලා ධ්‍යානයට සමාදලා කෙලස් නැසන රහත් වුණා. ඔන්න ඕකයි දැන් මේ අපි මේ කතා කරන්නේ. ඒ ගැනයි අපිට දෙන්නේ. අපිට පුළුවන්කම තියෙනවා අර අර කාරණේ හරියාකාරව ඒ අවබෝධයට වැටුණොත් ඒ නියම ප්‍රයෝජනය ගන්න පුළුවන් කාර්කම ඉඳකර තීන බවයි මේ වැම්පෙන්නේ. එතකොට මේ පඤ්ඤා පඤ්ඤවා කියන මේ සිද්ධිය අතුරෙන් යම් කිසි කෙනෙකුට කවදා හෝ ඔය කියන தত্ত্বය දැන් තරංග වැඩ කරන හැටි ඒවා මේවා පරමාණු බෙදෙන ඒව නෙමෙයි හිතන්නේ. මේ කාරණේ ගැන වටහාගෙන සමන්ට අයි සමන්ට මේකේ අයිතියක් නැති බව උදාහරණ පෙන්වන්න. සමන් කාටවත් කන්නේ සමන්ට පෙන්වන්න. සමා මේ අවස්ථාවවලදී කරුණෝ එක්ක ක්‍රියා කරන්නේ. ඕකට කියනවා කෙලෙස් හටන කියලා. ඇයි කෙලෙස් හටන කිව්වේ? එහෙන් පහර නොකණ්ඩත් තුවාලයක් කර නොගන්නත් ඒ හතුර පරාජය කරන්න කියන දෙකක් සටනේ කියන එකේ තියෙනවා දැන් මෙතන මේ කරන්නේ මොකද්ද කෙලෙස් සටනේ කියලා කිව්වේ මොකද්ද තීන කෙලෙස් නැති කරන්නත් අලුත් කෙලෙස් නොයෙන්නත් දෙකක් වග බලා ගන්න ක්‍රියාවක් මේකේ තියෙන නිසා සටන කියලා බුදුහාමුදුරුවෝ කෙලින්ම කතා කරා කෙලෙස් සටනේ ඒ හැම පදයකම මේ බෞද්ධ දර්ශනය ඇතුළේ තියෙන හැම පදයක් අස්සෙම සෑහෙන ඒකේ තියෙන යථා තත්ත්වයේ තේරුම් කරනකොට එයා වැටෙනවා නිකම්ම අනිත්‍ය දුක්ඛනාත්ම කියලා. නිකම්ම එයාගේ සිතට වැටෙන්නේ එයාට හිතන්න වෙන්නේ ඔච්චරයි. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කිව්වේ අසාරත්වයක් ගැන කතා කරනවා නෙවෙයි. නිත්‍ය නැ ස්ථීරෙන් කෙර ස්ථීර පදනමක්වත් සිදුවෙන එකක් නෙවෙයි. නමුත් ඒ ස්ථීර පදනමක් නොපෙන්නවා. මෙහෙමයි මේක වෙන්නේ කියලා ස්ථීර කරන්නේ. කොයි විදියට වෙයිද දන්නේ. නමුත් ඒ කොතන හරි වෙනස් වීමේදී ක්‍රියාව කරන්නේ. ඒක නිසා අයිතිවාසිකමක් ගැන හිතන්නවත් බෑ. මොකද මොනවා වෙයි මන් දන්නේ නැහැ. වෙන දේ පිළිගන්නයි මම දන්නවනම් ආ මගේ අයිති පාවිච්චි කරන්න. මම දන්නේ නැහැ මොනවා වෙයිද කියලා. දැන් මේ කිසි කෙනෙක් දන්නේ දැන් මේ තමන්ගේ ඇඟේ කොතන රිදෙයිද කියලා. රිදෙන තැන කසන්න හෝ අත ගන්න මිසක් අපි ලෑස්ති වෙලා ඉන්නේ කොතන රිදෙයිද කියලා දන්නේ. ඒ මොකද අපේටයි තියෙන්නේ. අපි ඒවට මෙහෙ කර දැන් අර වැඩ කාර්යෝ රිලින්දු බලා ගන්න ගියාම අතන අතන රිදෙනවා. ඉතින් එතන පොඩ්ඩක් අත ගන්න. මෙතන රිදෙනවා. ආ එතන පොඩ්ඩක් අත ගන්න. අතන පොඩ්ඩක් කසන. ඒ වගේ අපි මේ ජීවිතේට වැඩකාර වෙලා මෙහෙවර කර උදේ ඉඳන් හැන්දෑවෙන් කරුප වැඩ බැලුවොත් මොනවද ජීවිතේට වැඩකාරකම් කරලා තියෙන්නේ. උදේ ඉඳන් හැන්දෑවෙනකන් ඇතුලේ උපදින ඕනකම් වලට දඩි විදිය දඟලලා ඒවා සම්පූර්ණ කරලා තියෙනවා. නමුත් ඒ ඕනකම හිතක් තියෙනවා. දෙයි දැන් දැනගෙන කරන්නේ මොකයි? හැබැයි ඒ කලකට කමක් නැහැ. යම් කිසි ආස්වාදයක් ලැබෙනවා. නමුත් ලැබෙන උග. ඒ වැඩේ කරලා ඉවරයි. ඔන්න තව වැඩක් තියෙනවා කියන එක විතර හිතාර වැඩ කාර්යයක්. මේ වැඩේ ඉවරයි. ඊළඟ අන්න තව වැඩක් තියෙනවා. ඉතහාටත් නිදාගන්නේ වැඩ කරගන්න බැරුව. ඉඳ තියෙනවා නායිත් නැගිටිලා වත් කොන්නවා. නමුත් බැරි දැන් නිදාගන්නවා පාන්දර නැගිටිච්ච පටන් ගන්නවා. ජීවිත හැන්දාවට ගණන් බැලුවොත් කොල්ල තියෙන මොකද්ද? හිත කියන දේවල් කොල්ල තියෙන. එයාට ඕනේ දේවල් නෙමෙයි. එයාට ඕනේ අදුවන්, එයාට ඕනේ ඔරවන්, එයාට ඕනේ සම්බෙන් කුටි ගහගන්න. නෝ හිත කියලා තියෙන ගහපිය ඔකට කියලා ගැහුවා. ඊළඟට කුටි කෑවා. ඊළඟ නිරේ ගියා. මොකද මම උනේ? ඒක නේ මම දන්නේ නැහැ මම මොනවද කළේ. පස්සේ පස්සේ ඇවිල්ලා නමුත් මොකද කොල්ලන් තියෙන්නේ? හිත කියන දේ කොල්ලලා. ඒ මොකද්ද? අර ශක්තියට යටත් වෙලා මේ වස්තුව අනවශ්‍ය අයිතිවාසිකමක් සම්බන්ධ වෙලා හරියට නරක යාළුවෙක් යාළුණා වගේ දුක් විඳිනවා. ඒත් දැන් මේ කියන පඤ්ඤ කියලා. මේ ප්‍රඥාව කියන වචනේ වෙන අර්ථ සම්පත් එක්ක මිනිහෙක් ආසෙනකොට එයාට පේනවා මේ ශක්තියක් විහිං වැඩක් කරනවා ඒකයි. දැන් අපි එන්ජිමක් ස්ටාර්ට් කරපුවා අපි දන්නවා ඒ තෙල් වලින් ඒවා මේවායි ඉලෙක්ට්‍රිසිටි වලින් මේවා වැඩ කරනවා. වැඩිලා මිනිහා මගේ කියලා බලාගෙන ගියොත් ඒකට පිච්චේ තුවාල වෙයි. අන්න ඒ වගේ මේ කාම ශක්තිය කියන කාන්දම් ශක්තිය නිසා ඒක ක්‍රියාත්මක කිරීමට ලෝකයේ අනිකුත් සහය තියෙන නිසා ඒ ඒ දෙපැත්තක් පිළිම මේ ක්‍රියාවන් නිරන්තරයෙන් කරනවා ඒවා අඩු වෙනවා වැඩි වෙනවා මදි වෙනවා මධ්‍යස්ථ වෙනවා නමුත් ඒකේ අයිතිකාරයෙක් නෑ. ඒ හේත් සමූහයක් එක්ක ක්‍රියා සමූහයක් නිෂ්පාදනය වෙන වචන. ඔන්න ඔය නිගමනේට આવොත් අපි. ඔන්න ඔය නිගමනේට. ඒකට වෙන්නේ මොකක්ද? එයාට නිරෝධ මාර්ග කියලා නිරෝධ ය දැනගන්න පජානාත් මග්ගම් පජානාත් මාර්ගය දැනගන්න. එහෙම දෙකක් ඕනේ නැහැ. මේ ගැන හරියට එයා වටහා ගත්තා. උනේ මේකයි කියලා. ඒක අර අපි මුලින් කිව්වේ අර චිත්ත චිත පෙරලෙන තත්ත්වයක් අවබෝධයේ අස්සේ තියනවා කියලා. එතකොට ඒ අවබෝධයේ එනකොට එයාට පේනවන්නේ අනිවාර්යයෙන්ම මේ අවබෝධයත් එක්ක වැඩ කරන මට අර කලින් තිබුණ ඍදුව නැහැ. විදිලා. ඒක තමයි Nirodhe කියන්නේ. එයාට ඒ ඒ අවබෝධය යටතේ පජානාති පජාන දැනගන්නවා කියන කාරණේ යටතේ එයාය හරියට ඒක දැනගන්නකොට එයාට පේනවා එයා මිදිලා කියලා. ඒකයි අර Nirodhe ඔතෙන්දි දුක්ඛ සමුදය Nirodhe ඔතෙන්දි වැටුනේ ඕක නිසා. දුක්ඛ සමුදය දෙක දැනගත්ත හැටියේ අර සිත පස්සට එනවා. පස්සට යනවා කියන්නේ එතන මට වැඩක් නැහැ කියලා යනවා. යවන්න මිනිහ කතාවට යනවා. ඉතින් සෑම දැන යනවා ඒට වැඩක් නැහැ. ඉතින් පිළිකන්න දරින් යන්නේ කයිද? ඒ වගේ අපි ජීවිතයේ දෙස හරියාකාර බලනකොට අපට කිසි වැඩක් නැහැ. අපට කියලා මම කියන එයාට කිසි වැඩක් නැහැ. එහෙම කෙනෙක් ඇත්ත නැහැ. නමුත් මම මෙච්චර කල් පාවිච්චි කළා කොහොම එයා කරන වැඩ. එයා කරන මුකුත් නම් පාරේ ඉඳන් ඉඩම් වල අයිතිවාසිකම් ගන්නවා. වත්තටවත් ඉන්න බෑනේ යාට. අන්න ඒ වගේ එකක් එයාට පේනවා. පේනකොටම එයින් ලැබෙන නිදහස තමයි ඒ අවබෝධය, ඒ පොඩ්ඩට. නිදහස තමයි. එහෙම හිතනකොට මට සැපයි. මොකද එයින් බේරිලා. ඒ බේරුනේ මොකද? හරියට ඒක ගැන හිතුව නිසායි. අන්න නිරෝධ මාර්ගය. නිරෝධ මාර්ගය කියන්නේ ඕකටයි. එයා විහිම්ම එයාගේ ජීවිතය තුලින්ම හරියට හිතනකොට නිරෝධයයි මාර්ගයයි එකම මතය. ඒක හරියට හිතනකොට එන ඒකට කියනවනේ හරියට හිතනකොට එන ප්‍රතිඵල. නැතු අමුතුවෙන් හිතන්න ඕනේ නිරෝධ වෙන්න ඕන මන් දැන්. ඒක නිසා මාර්ගයට යන්න ඕන. දැන් මේ මෙතන ඔක්කොම කෙරිලා. එයාට පේනවා මං නිරෝධ නේ ඒක නිරුද්ධයි නිදිලා ඒ විදිහේ මම මෙහෙම හිතපු නිසා ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා ඒකටයි සම්මාදිට්ඨිය හරි දැකීම හා හරි දැකීම මොකද්ද මේක කෙරෙන හැටි දැක්කා අමුතුවෙන් සම්මාදිට්ඨිය කියලා අමුතු මේ පොට්ටනියක් දකින්න දෙයක් විතර නෑ තියෙන්නේ කෙරෙන හැටි දැක්කා කෙරෙන හැටි දැක්කනම් ඊට වඩා බලන්න දකින්න වැටහෙන කිසිවක් විතර නෑ ඒ තීන එකයි දැක්කේ. ඒකට කියනවා ආ යථා යථා බුද්ධ දර්ශනය කියන්නේ. ඒක තමයි යථා බුද්ධ දර්ශනය. ඒ මොකද? සිද්ධ වෙන්නේ මොකද්ද? සකස් වෙන්නේ මොකද්ද? ඒ ඔක්කොම ඒ විදිහට පේනවා. එතකොට ඔය භාවනාවේදී ඔය අපි භාවනා කරලා ගන්නවා කියන්නේ ඔය විදිහට හිතාපු මිනිහට එන හැඟීමක් ඒ. යථාභූත ඥාන දර්ශනය කියන්නේ නිර්වැද්‍යෝ පේනවා. ඒක ක්‍රියාකලයේ මේකයි, ඒ නිෂ්පාදනය හැදුනේ මේකයි. මම ඒක ගැන හරියට හිතුවා මගේ අර දුකක් එක්ක පීඩාවක් එක්ක තිබිච්ච සම්බන්ධය අයින් වුණා. ඒ සම්බන්ධය අයින් වෙනවා දැකීම. ඒක තමයි අර ගතා භූත කියලා කිව්වේ. යම් මේ සංවිධානය එයින් මතුවන දේ මේකයි. ඒක උනේ ආවල් එක නිසා. ඥානය කියලගේ හරියට හරියාගේ හැම පැත්තෙම නිර්දෝෂයි දර්ශනේ හරියට. ඉතින් ඕක අපි කියනවා ඇස් දෙක පියාගෙන ඉතින් මොකක් තැනකට වෙලා කරනවා කියලා. නෑ ඕක කොයි වෙලෙ මතුවේ දන්නේ අර විදිහේ හිතමින් එයා ඒ ඒ සිතුවිලි ආකාරයට ක්‍රමයට එයා වැහැලා තම තමන්ගේ ක්‍රියා කරන ගමන් දෛනික ජීවිතේ ඒකත් තමා පාවිච්චි කරන්න පටන් ගත්තොත් ඕක එන්න පුළුවන්. තමන්ගේ ළඟ. ඒක වෙලා තිනවා අය පසේ <clears throat> බුදුවරු ගැන කියන තැන්වල ඒක වෙලා තියෙන්නේ. ඒ මොකක්ද? සමහර රජවරු. හැබැයි ඉතින් අතීතයේ පාරමී පුරලා තියෙනවා ඒක හරි. ඒ රජුරෝ සාමාන්‍යයෙන් ළමයි ශ්‍රී ලංකන් කරනවා සෙල්ලම් කර කර ඉඳලා උන් දෙන්න ගහගෙන අඬන්න පටන් ගන්න දෙන්න දෙපැත්තේ. සෙල්ල සෙල්ලම් කරනවා. සෙල්ලම් කරන ඊට පස්සේ ගහගත්තා. ගහගෙන ඊට පස්සේ දෙන්න දැන් දෙපැත්තටලා අඬ. ඔය දර්ශනය දැකලා තමන්ගේ චිත්ත පෙරලිය ඇති කරගන්න. චිත්ත පෙරලිය ඇති වෙලා ඒකේ තියෙන අනිත්‍ය භාවය මේ තමයි මේ තමයි තිබුණේ මෙහෙමයි පටන් ගත්තේ ඒකේ මැද මේකයි කෙලවරයි මේ ලෝක ධාතුවේ හැම එකම ඕකයි තියෙන්නේ කියලා හිතනු හැටි. ඒ සද්දවල ඒ ඒ ඒ දර්ශනය කරන පුද්ගලයාට වෙන්නේ මොකද්ද? ඒවලම මුළු ලෝක ධාතුම අරකට යට කළා තීරණය. කොහොමයි හැමතැන. එහෙනම් මට හිතන්න කරන්න ඇසුරු කරන්න මුකුත් ලෝක ධාතුවේ. අන්න එතෙන්දෙම එයා ඒ අවබෝධය ලබනවා. ඕකයි ඔය අපිට අපි කියන්න නරකයි අර මුල්ලකටම වෙන්න ඕන නිවන් මේ නිවන් දකින්න. මේ නිවන් දකින්නේ කියන්නේ මොකද්ද? ඒ වෙලාවේ පිච්චෙන්න තියෙන සිතුවිලි නොපිච්චෙන සත්‍යයට හදුවා නම් ඒ තමයි ඒ නිවන. පිච්චෙන එක නෙවෙයිමයි නිවන කියන්නේ. නැතු අමුතෙන් මේ ගිනි වලකට වතුර දානව නෙවෙයි. ඒ ඒ වෙලාවට. එතකොට දැන් මේ දුප්පඤ්ඤ කියන පඤ්ඤ පඤ්ඤවා කියන වචනේ අස්සෙන් තේින්නේ අපි හැම දෙනාට ඕනෑම කෙනෙකුට. කාරණය පිළිබඳව වටහාගෙන ඒක උඩ ජීවත් වෙන්න තරම වාසනා ශක්තියක් තියෙනවා නම් නැති විශ්ින්න බෑ. මේ වීදී කරලත් වැඩක් වෙන්නේ නෑ. මොකද ඒ වාසනා ශක්තිය වෙනස් ක්‍රමෝණී ගොඩ නැගෙන්න. එයාගේ ඒ ශක්තිය ගොඩ නැගෙන නම් එයා අර දුක් විඳින්න ඕන. ඒ වාසනා ශක්තිය තියෙන පුජ්‍යලයට මේක කරන්න අහවල් තැනදී කියලා නියම කරන්න බෑ. එයා නිතරම කරන කෙනෙක් බවට පත් වෙනවා. සුට්ට සුට්ට කෙරෙයි මුලින්ම ආරම්භයේ තුමේ සම්පූර්ණ ਸਰව සම්පූර්ණ කරන්න බැරි වෙයි. නමුත් ඒ කරන පමණට එයාට වැටහෙයි මම ඒ කරන ධර්මයට මට විරෝධයක් තියෙනවා. හින්දුකාර මහත්මයෙක් ඇවිල්ලා එක දවසක් කියලා ඉස්සර මට කවුරු වගේ ආගේ කන්තෝරුවට එනවා දැක්ක හැටි ඔළුව දැක්ක හැටි ගෙන්ද කියලා. මොකද? ඉතින් ඔක්කොම යාගෙන තීරණය කරලා ඉන්නවා. මෙයා ඉන්න මොකක් හරි කරදරයක් ගන්න මගේ උදව්වක් ගන්න. ඊළඟට ඊට පස්සේ දවසේ තියෙනවා දැන් කොච්චරවත් මට දැනෙන්නේ නැහැ. ඉතින් එදිනෙක කෙනාට ඒ වැඩ කරන්නේ. මට 아무තේ වැඩකුත් නැහැ. මම යන්නේ කාන්තාවරුවට ඒක කරන්නයි. ඉතින් මුළු දවසේ මගේ නියමිත කාලය මම ඒක කළා දෙප්ට වැලෙනවා මට 아무තේ වැඩි වැඩකුත් නැහැ. නමුත් දැන් මට එකක් කළා තියෙනවා. මුළු දවස සනසිල්ලෙන් ඒවා කරනවා. ඉස්සර පිච්චි පිච්චි කළා දැන් සනසිල්ලෙන්. ඒ යා රහත් වෙලා නැහැ. යා රහත් වෙලා නැහැ. එයා ප්‍රගුණ කරපු තරමට එයා ලැබලා තියෙන නිවීම එයා පෙන්නනවා. එයා තමයි. ඒතකොට මේ මිනිසයා කළා තියෙන්නේ කොහේද? කම්පෝරුවේදී ප්‍රතිපත්තිය. ඒකවල ඔයකින් මම පෙන්වන්නේ මොකද්ද? තැනක් නැහැ පිළිවෙතට. අර රහත් වෙන්න විදර්ශනාවට කොච්චරද ගානක් ආසනාව පෙන්ලා තියෙනවා. නමුත් ඒ පෙන්වන්නේ ඕන තැනක පුළුවන්. ඒකයි මේක මෙච්චර අපි පැහැදිලි කරගන්න උවමනා කරන්නේ. ඒතකොට දුක්පඤ්ඤ පඤ්ඤා කියන මේ පද දෙක අස්සෙන් අපි ඉන්න තැනයි අපට අපි විසින් යා යුතු තැනයි දෙක පෙන්වනවා. හා හා ඒක නිවන මොනවාද කියලා ඉහළට පඤ්ඤා කියන එකේ නෑ නෑ පඤ්ඤවා කියන වචනේ ක්‍රියාසිද්ධියයි මේ පජානාති පජානාති කියන්නේ. එතකොට පඤ්ඤවා කියන වචනේ එකකුත් පජානාති කියන වචනේකුත් නෙවෙයි. කෝටිත හාමුදුරුවෝ මේ පඤ්ඤවා පඤ්ඤවා කියන්නේ මොකද්ද කිව්වහම ඒ ප්‍රඥාව කියන එකේ තියෙන්නේ පැහැදිලිව දැනගැනීමයි. යමෙක් පැහැදිලිව දැනගත්තා නම් ඒක ප්‍රඥාව. පැහැදිලිව දැනගන්නවා කියන්නේ හරියට තීරණය දෙන්නයි පැහැදිලිව දැනගන්න. ඔව්. ඒ පඤ්ඤමා කියන වචනේ තේරුමයි. ඈ ඒ පඤ්ඤමා කියන එකේ ලිහිල් තේරුමයි පජානාති කියලා. නැතු දෙකක් නෙමෙයි. ඈ දැන් <clears throat> යම් කිසි කෙනෙක් pāli භාෂාවෙන් શબ્දයක් එනවා. ඒ යකේ තේරුම අහනවා මොකක්ද ඒ කියන්නේ. ඒ කිව්වේ මේකයි කිව්වහම ඒ දෙකේම තියෙන එකයි. තේරෙනවද? එතකොට අපි දැන් ඉන්න තත්ත්වයයි අපි දැන් පත්‍රීතු තත්ත්වයයි මේ දුප්පඤ්ඤ පඤ්ඤා කියන දෙකෙන් තේනවා. එතකොට අපි පත්‍රීතු තත්ත්වය ඒක ඒක හරිද පන්තියක් පාස් පන්තියකට පාස් වෙනවා වගේ ඒ පන්තියකට පාස් වීම ඉගෙනීම කොහෙන්ද ලබන්නේ? ලෝකෙන්. පොත දිහා බලලා බණ පොතෙන් නෙමෙයි කියන්නේ. බණ පොතේ කියනවා ලෝක දිහා බලලා හැටි. ලෝක දිහා බලලා නිවන් දකින්න ඕනේ. බණ පොත දිහා බලලා නිවන් දකින්න බෑ. මොකද ඒකේ තියෙන්නේ ලෝක දිහා බලන හැටි. ලෝකෙත් එක්ක ආශ්‍රය කර යුතු පිළිවෙල ලෝකය ලෝක ජීවත් වූ ආකාරය මේවා තමයි පොතේ කියන්නේ. ඒව දිහා බලනගෙන ලෝක දිහා ලෝකෙත් එක්ක ආශ්‍රය කළයි නිවන් දකින්න. ඒකට නිවන් දැකීම නිවන් දකින්න කියන්නේ දුක් වලින් තමාගේ ජීවිතය අයින් කරගන්නවා. ලෝකේ දුක් නැයි ලෝකේ දුක් නැති කරන්න කිසිම පුජ්‍යලුවක් නැහැ. දුක්ඛ කියන්නේ එක එක ආකාරයට බෙල්ලි බෙල්ලි බෙල්ලි බෙල්ලි යන්නේ ඒක නැත්තම් මේ ලෝකෙ පවතින්නේ නැහැ. තත්පරයක් නැවතුනොත් ඒ තත්පරේ පාඩුව කොච්චර කියලා කියන්න බෑ. ඒක යාර Hindu ආගම උගන්වනවා නටරාජ කියලා එක්කෙනෙක්. ඒක දේවත්වයට දාලා එලා පෙන්නනවා. මොකද? යා ගිනි වලල්ලක් ඇතුලේ නටන. ඒලා කියනවා ඒ නටරාජගේ නැටිල්ල නැවතුන හැටි ලෝක විවරයි කියලා. එයා වටේ ගිරිවලල්ලක් වටේ මැද්දේ නටන. ඒ මොකක්ද මේ ලෝකේ එදා දාර්ශනිකයෝ එදා හිටු විශ්වරු මේ ලෝකේ ගැන හොයලා ගත්ත නිගමනය. ඒක එදා බොහොම පැහැදිලිව පෙන්නනවා මේ ලෝක හැම වෙලෙම ශවණයක් තියෙනවා. චලනයක් කියන්නේ හැම වෙලෙම දෙදරමින් තියෙන වෙනස් වෙමින්. ඒ වෙනස් වෙමින් පවතින ඒ ක්‍රියාකාරී උඩ උඩ ගින්දරක් මත වෙන රත් වීමක් ලෝකෙ මත වෙනවා. ඒ රත් වීම තමයි මේ ලෝකයේ තියෙන සියලු නිර්මාණ নানা ආකාරවලින් නිෂ්පාදනය කරන්නේ ඒ දැඟලිල්ල උඩ ක්‍රියාත්මක වෙන මත වෙන රත් වීම. ඒක ඒකයි ලෝකයේ පැවැත්මට ඒ ලෝකේ ආකා নানা ආකාරවල පෙරලි සිද්ධ වීමට පෙරල වැඩක්. අපිට බෑ ඒකේ පිළිබඳ කිසි ඇඟිල්ලක් ගහන්න. අපිට තියෙන්නේ අර අපි යන හැඟීම උඩගත් තීරණය නිසා ලැබෙන වින්දනය. වින්දනය නැති කරගන්න අපි විසින් සිටිය යුතු ක්‍රමයට හිතලා ඒ එයින් අපේ අපි මේ ඇසුරු කරන වස්තුව ඒකට කියනවා ආත්මය කියලා. ආත්මය කියන්නේ මොකක්ද? ආත්මය කියන්නේ අයිතිවාසිකම් කියනවා කියන එක. ඇහැ කාගේද කියලා මගේ කියනවා. බැරි වෙලා කෙලබෙට්ටක් ගහලා අර කාගේද කියලා ඒකත් මගේ කියනවා. බීසු කරපු කෙල ටික පවා එයා ඒත් ඒකට ඇවිල්ලා. මේ ආත්මීය කතාව කියන්නේ ඒ මගේ කියන එකයි. ආත්ම සංඥාවෙන් තුරන් වෙනවා කියන්නේ එයාට එයාට හැඟීමක් එනවා අර අවබෝධය උඩ මගේ කියා කියන්න බෑ කියලා. එතකොට තමයි අනාත්ම වෙන්නේ. එයා අනිච්චං දුක්ඛං අනාත්තා කියලා කියන ওই පදේ තියෙන අර්ථ සම්පත්‍ය පාවිච්චියට වැටෙනකොට එයාට පේනවා ඒක මගේ කියන්න බෑ කියන. එහෙම. ඒක තමයි ඒක එතෙන් තමයි එන්න ඕන. නමුත් දැන් කියන්නේ එහෙමනේ. දැන් ඔයා කියන්නේත් ඔයා කියලා ගහපුවාම කායිලේ කිව්වොත් මම කියයි. අර ඔයා හිතුවෙනට තමයි එන්න ඕන. එතෙන් දාවම හරියි. දැන් ওই සාමාන්‍ය චින්තන තීරණයක් ඔය ගත්තේ අවබෝධ ප්‍රත්‍යක්ෂයෙන් කියනකොට ඕක කියන්න වෙන්නේ නැහැ මගේ ගලක් නැහැ කියන. ඒක නිෂ්පාදනය මේ වස්තු ඇතුළේ නිෂ්පාදනය වෙන එක්තරා දරෝ කොටසක් තමයි ඒකට කියන්නේ කියලා මට අයිති. මොකද මම කියලා කෙනෙක් නැහැ. ඒවා නිෂ්පාදනය කරන්නේ ඒ හේතුන් උඩයි. ඒක නිෂ්පාදනය කරු පුජ්‍යලෙක් නෑ. අන්න ඒ විදිහට තීරණය කරනකොට අන්න මානසික පෙරලියක්. ඔව් ඒවට අත්ත කියන්නේ ඒ ඒ ඉන්ද්‍රිය පහනේ 6යි 6ට අයිතිවාසිකම් කීමනේ. අයිතිවාසිකම්. අයිතිවාසිකම් අත්හැරිය අත්ත නැහැ. එයාට අනාත්මයි ඔක්කොම. ඔය ඇහැ කාගේද? කාගේද දන්නේ නැහැ ඒ ක්‍රියාවේ. කන ඒ ඒ නිෂ්පාදනය කරපු හේතුන් වලටයි ඔකයිති. ඔක් කියන්න කෙනෙක් නැහැ කාගෙද කියන්නේ. අන්න එතෙන් දෙන්න ඕන අනත්ත වෙන්න. කාටද ඒක අනත්ත? එයාට විතරයි. අනිත් ඇයට ඔක්කොම අත්තයි. ඒ වෙලාවට අනාත්ම වෙන්න එයාගේ වැටහීමෙන්ම එයා ඒ අයිතිවාසිකම නැති වෙන හැටි එයාට විතරක් ඒක අනාත්මයි අනිත්‍යයට ආත්මයි. ඒක චින්තන තීරණයක ස්වરૂපයක් ඒ අනාත්ම ආත්ම වශයෙන් පෙන්වන්නේ. තේනවා? ඔන්න අද ඒ වේදල්ල සූත්‍රයේ දුප්පඤ්ඤ පඤ්ඤා කියන දෙක උඩින් මේ දේශනාව ආරම්භ කළා. ඒ දෙක උඩයි ඉදිරියට මේ මේ මේ මේ විස්තර යන්නේ ওই දෙක උඩයි. ඉතින් සෑහෙන දිගක් තියෙනවා මේ සූත්‍රය. අනිත් එක සරියුත් හාමුදුරන්ගේ විග්‍රහයන් බොහොම සාරවත් විග්‍රහයන්. දැන් ඉතින් මේ කරපු කරපු දේශනාව පිළිබඳව තවත් යමක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. කියලා කල්පනා කරෝදී පීඩාව නැති වෙනවා කියලා මට පේනවා කියලා ඒත් බෑ ඉතින් හොරෙන් මේ කතා කරන්න. යට තියෙන ශබ්ද වෙනස් කළාට හරියන්නේ නැහැ දෙ. මේ හදන්නේ. එළු මාළු වෙනුන්ට බලන් මාළු කණ්ඩායි. මල නෑ මේක මේ බලලා කියලා ඉතින් මරලා ගෑවට කන්නේ බලන් මාළු එළු මාළු. එහෙමනේ අවබෝධයෙන් වෙන්න ඕනේ එයා කියන්නේ නෑ කවදා. එයාට කියන්න හිතෙන්නේ නෑ. එයා කියනවා. එයාගේ මානසික තීරණයක් විනා කියන්න හිතෙන්නේ. කියන්න හිතෙන්නේ කෙලෙස් නිසා. ඒ කෙලෙස් තමයි අර වහගෙන දඟලන්නේ. ඒක ආපු දාට එයා කටනවත. ඒකනේ. තුෂ්ණීම් භාවයේ රහතන් වහන්සේගේ තුෂ්ණීම් භාවයක් ගැන කතා කරන්නේ. උන්වහන්සේට කියන්න දෙයක් නැහැ. මොකද මොනවටද කියන්නේ? කාටද කියන්නේ? කියලා ඇති වැඩේ මොකක්ද? මට වැඩේ කරගත්තේ නිකන් ඉන්න එකයි. අර මිනිස්සුන්ට කිව්වහම ඒ මිනිස්සුන්ට කරන්න බෑනේ කරන්න පුළුවන් කරගන්නේ. ඇහුවොත් එම ඔව් ඒක එහෙමයි මේ විදිය කියලා විස්තර කරලා දෙනවා ඒකයි ධර්ම කතාවක් අර වෙන කතාවක් නෑ කියලා තීරණය කළේ ඒකයි මොකද්ද ඇහන්නේ රූප කලාප චලනය කියන්නේ ඒ එකෙන් එකට එකින් එන මේ මේ අපි අපේ අතරේ මහා පිරවෙච්ච පරමාණු රාශියක් තියෙනවා. පරමාණු රාශියෙන් අපි ජීවත් වෙන්නේ. මේ අපි අතක් උස්සනකොට මේ බර මේ ඒ පරමාණු නිසායි. ඒ පරමාණු නිසා අපි මේ හොඳට ගානට ඉන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක පරමාණු නැති වුණොත් අපි කොහේයි දන්නේ මේ ඒවා අතරින් එක පරමාණුවක්වත් මෙහාට එන්නේ නැහැ. එකෙන් එකට ආලෝක බෝ කරමින් ඇවිල්ලා ඇහැට වදින එකයි අර තරංගය කියන්නේ. ඈ ඒ රූප කලාප කියන්නේ පරමාණු වලට තමයි. රූප කලාපය කිව්වොත් ඒ පාළි පරමාණුයි කියලා කිව්වේ දැන් සිංහල. එකම වචනය. රූප කලාපය කිව්වේ නිතර වෙනස් වෙමින් පවතින පොදිය කිව්වා. හ්ම්. අපි ඒක තෝරමු. නිතර වෙනස් වෙනස් වෙමින් පවතින පොදිය ඒකට කියන රූප කලාප. මොනවාද? පරමාණුක හැම වෙලේ හැම එකක්ම වෙනස් වෙමින් තමයි පවතින්නේ. ඉලෙක්ට්‍රෝන එක ප්‍රෝටෝන නියුට්‍රෝන ඒවා ඔක්කොම අර ඇතුලේ තියෙන නියුක්ලියස් එක ඔක්කොම වෙනස් හැම වෙලාවකම වෙනස් වෙනවා වෙනස ඔරොත්තුම දෙන වෙලාවට තමයි පරමාණු නිකම් පුරලයි. චිත්තක්ෂණ 17 කියලා වයසම් බුදුහාමුදුරු කිව්වා. හොඳයි එච්චර වෙන්න ඇති. මේ ප්‍රශ්න වේදනාවෙන් තණ්හාවයි තණ්හාවයි අන්දිරාගේ ආහා මේ වෙන ප්‍රශ්නයක් ඒක තණ්හාව කියන්නේ මහත්මයා කාමයේ ක්‍රියාකාරීත්වයට කියන කාමයේ අවදි වෙලා ක්‍රියාවට වැටෙනකොට ඒකට අපි කියනවා යොමු වීම ඒක තණ්හාවයි නන්දි රාගය කියලා කියන්නේ ඒ යොමු වීම උඩ මතුවෙනවා ඇලීමක් එක්ක ආත්මීය මේ ආත්මීය ස්වરૂපයක්. ඒ මොකක්ද? මේ ඇලෙන්නේ මේ අර තණ්හාව අරකත් එක්ක යොමු වෙන අර පැත්තට යොමු වෙන්නේ ඒ කාන්දමේ ඒ රාගයේ ඒ කාමයේ වර්ධනය වැඩි කරන ක්‍රියාවක් වශයෙන්. ඒකෙන් අර ක්‍රියාව මේ ඒ ක්‍රියාවෙන් අර කාමය වැඩි වෙනවා. එතකොට ඒක අපි දැනට පාවිච්චි කරනවා තමාගේ ආත්මලාභය උදෙසා. නිමිති එක්ක ක්‍රියා කිරීම නම්දි රාගය. තමන්ගේ ආත්මය. එතකොට තමන් කියලා කෙනෙක් නෑ. අතන කෙරෙන්නේ කාමයේ ක්‍රියාවක්. නමුත් දැනට අපි පාවිච්චි කරනවා ඒක තේරුම් ගන්න තුරු තමාගේ ආත්මලාභයේ උදෙසා යම් කිසි දෙයක් එක්ක සම්බන්ධ වෙයිද ඒකට කියන්නේ නන්දිරාගය. එහෙනම් සම්බන්ධ වීමේ ක්‍රියාව මතු කරන මූලික කොටස කිව්වා තණ්හාව කියලා. ඉස්සෙල්ලා යොමු වෙන්න බෑ ඒකේ ක්‍රියාව මතක් වෙන සම්පූර්ණ වෙන්න. ඒක නිසා පටන් ගැම්ම තමයි අර තණ්හාව කියන්නේ. කාමයේ ක්‍රියාව. තේරුණාද මන් දන්නේ? නංදි රාග සහගතා කියලා කිව්වේ යුක්ත සහගත කියන්නේ යුක්තව. ඒකෙන් යුක්තව. తත්‍ර తත්‍රාభినందిని කියලා කිව්වේ ඒ ඇලීමෙන් යුක්තව ඒ ඒ අවස්ථාවලදී හැම එකක්ම එළෙන එක తත්‍ර తත්‍රාවිනන්දිනී. ඒ ඒ අවස්ථාවලදී ඒක ඒ ඇලීම හැම තැනටම පාවිච්චි වෙනවා. ඒකයි ඒ පදින් වෙන්නේ. තේරුණාද මහත්තයා? ආ. හොඳයි පින්නතුනේ අන්න ඒක ඒ විදිහට ඒ තේරුම් අරගෙන තමන් ජීවිතේ ප්‍රයෝජනය ගන්න කවුරුත් උත්සාහවන්ත වෙන්නයි මේ ඉතින් මේ තරම් උත්සාහ දරන්නේ. ඒ නිසා මේ කාලය තුලත් අපි විශ්ව මේ ආකාරයෙන් දේශනා පවත්මින් ඒ ශ්‍රවණය කරමින් කායික ආගිත් යහපත සඳහා අපේ මේ එකමුතුව සිදු කිරීමෙන් වෙන්නා වූ යහපත ගැන සැලකා සත් වෙන්නා වූ ලෝක ප්‍රාසපාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අපාපැසු ගන්නා ස්ථානට අධිග්‍රහිත සීනෝ දිව්‍ය රාජ සම්මියාමයෙන් සතුටපත් වේවා. ඒ ආශිර්වාදය මේ සැමටම ලැබීමෙන් මොහොතෙන් මොහොත ජීවිතයේ යහපත් මාර්ගයේ ඔස්සේ ගමන් කරමින් ජීවිත සාර්ථකත්වයේ සකස් කර ගැනීම සඳහා ඒ ආශිර්වාදය මේවා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකයේ මෞපියාගේ ඥාති වර්ගයාටත් බොහෝත පින්නතුන්ලත් ලෝසතුන්ලත් තම තමන්ලත් මේ ශක්තිය කාන්තයෙන්ම සියලු දුක් නිවාලන්නා වූ මාමා නිවන් පිණිස පවතිවා යන සිත ඇති කරගෙන එත්තාවතා ධම්මේ කියනවා ආකාශට්ටා චුම්මණ්ඩා